තෙරුවන් සරණයි හැම දිනාටම අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වත්නි ඇත්තටම අපේ රටේ වර්තමාන තත්ත්වය ඉතාමත්ම ඛේදනීය තත්ත්වයට පත් වෙලා තිබෙනවා රටට නායකයෙක් නැති ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා ඔය පැරණි සංස්කෘත පඬිවරයෙකුත් සඳහන් කරනවා බහු බුද්ධිර විනාශාය ඕනට වඩා අති පඬිතයන් සිටීමත් විනාශයට හේතුවක්. ඒ වගේම තමයි බහුනායකත්වයේ විනාශයට හේතු කියන එක අපේ සාම්ප්‍රදායික අදහසක්. ඒ නිසාද මේ බහුනායකත්වයේ තුල විනාශයට පැමිණෙමින් යන තත්වයට තමයි රටපත් වෙලා තියෙන්නේ. එතනදී විශේෂයෙන්ම අපේ රටට ආදේ කරන රටේ රටේ ස්වාධීනත්වයේ පිළිබඳව රටේ ස්වෛරී පිළිබඳව අපේ නිදහස් රටක් හැටියට ශ්‍රී ලංකාව පවත්වා ගත යුතුයි කියන අදහසේ නැති නායකයින් පිරිසක් සිටීම මහත් අභාග්‍යයක්. දැන් ඔය පහුගිය දවසක ප්‍රංශයේ සිදුවෙච්ච ISIS බෝම්බ ප්‍රහාරය වෙඩිතැබීම මේක හිලා දැකලා අපේ ආණ්ඩු යම් ප්‍රකාශ නිකුත් කළා තිනවා දැක්කා. නමුත් අවාසනාවට ඒ අයට පේන්නේ නැහැ මේ කොටි නිදහස් කිරීමෙන් සිදු කරන මහා බරපතල අපේ රටේ ඉදිරියේදී ඇති වෙන්න තියෙන ව්‍යසනය පිළිබඳව. මේ රටේ උපන් දරුවෝ කොටි කියලා කියන්නේ. නමුත් ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායමකට ඇතුල් වෙලා ඔවුන් නිසි පරිදි පුනරුත්ථාපනය වෙලා නැහැ. ඒ වගේම ඔවුන් විශාල අපරාධ සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඒ විදිහට ලෝකයේම ත්‍රස්තවාදයේ විසින් වෙලාගෙන පවතින වෙලාවක ත්‍රස්තාවාදී විශ්ින් ලෝකෙම වෙලාගෙන තියෙන වෙලාවක මේ නිදහස් කරගත්තු රට නැවතත් අගාධයට වටකණ්ඩද මොවුන් කටයුතු කරන්න කියන එක පිළිබඳව අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන වෙනම කාරණාවක් පිළිබඳව පහුගියදා මට ඉන්දියාවේ ඉඳලා අස්සජි හාමුදුරුවෝ උන්වහන්සේ තමයි කුසිනාරාවේ වැඩ ඉන්න ආයතනාධිපති හාමුදුරුවෝ අස්සජි හාමුදුරුවෝ බුදුහාරෝ පිරිනවම් පාපතන ඒ හාමුදුරුව කතා කළා ඒක දොස්තර මහත්තයෙක් උන්වහන්සේට කියනවලු හාමුදුරනේ දැන් අපිට ඉදිරියේදී ලංකාවත් අපේ රටක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට දැන් ওই ගුණින් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පාලමක් හදලා ලංකාවත් එක්ක ඉන්දියාව සම්බන්ධ කරනවායි කියලා විශාල ප්‍රවෘත්තියක් ඉන්දියාවේ ඇතුළේ යනවායි කියලා. මම මේ සම්බන්ධයෙන් රජයේ වගකිය යුතු මැතිඇමතුරු කීප දෙනෙක් කතා කළා. හැබැයි ඒ උදවිය සඳහන් කරන්නේ එහෙම දෙයක් සිද්ධ කරන්නේ නැහැ කියලා. පහුගියදා ඉන්දියාවට ගිය වෙලාවේදී අග්‍රාමාත්‍යවරයා ඔහු ඉන්දියාවේ මහාමාර්ග ඇමති මුණ ගැහුණා. මහාමාර්ග ඇමති මුණ ගැහිලා ඔහු සමග සාකච්ඡා කළා ඉන්දියාවේ මහාමාර්ග ඇමති සඳහන් කළා මේ PTI එකේ සඳහන් කරනවා ඔහු කියනවා ඉන්දිය මහාමාර්ග ඇමති ලංකාවට ඔය ධනුස්කොඩියේ සිට තලිමන්නාරම දක්වා දාන පාලම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කතා කළයි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් මෙහි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරාම ඔහු කියනවා එහෙම කිසිම සාකච්ඡාවක් සිද්ධ වුණේ නැහැ කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපිට විශාල ගැටලුවක් තියෙනවා. මේ වෙද්දි feasibility report මූලික වශයෙන් අර මූලික සක්්‍යතා වාර්තා මූලික සක්්‍යතා වාර්තා මේ වෙනකොටත් අරගෙන තියෙනවා. ඉන්දියාවේ ඔකට කියන්නේ ඒගොල්ලෝ දැන් ගෝයායට අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔය හනුමාන් පාලම කියලා ගැහුවොත් ඔන්න හනුමා පාලම ආපහු හදනවා. එතකොට මේක මහා බරපතල ඡේදනීය තත්ත්වයක්. ඉන්දියාවත් එක්ක තමන්ගේ ඡන්ද පොරොන්දු හැටියට තමන් වෙච්ච ඉන්දියාවට ලංකාව පාවා දීමේ මේ වැඩපිළිවෙල. දැන් මේ වෙනකොට අවතීර්ණ වෙලා තියෙනවා. ආසියාතික සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 5.2ක් මේ වෙනකොට උන් ලබා ගැනීම සඳහා කටයුතු සිදු කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරමින් පවතිනවා. ඒ නිසා මේක හුදෙක් මායාවක් එහෙමත් නැත්නම් සිතලුවක් නෙමෙයි. මේ සිතලු කියනවා නෙමෙයි මේ වෙනකොට මේ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. ඕනෑම රටක් රාජ්‍යයක් තමන්ගේ නිවහල් භාවය වෙනුවෙන් කටයුතු කරන වෙලාවෙදී තමන් තමා විසින්ම අන්‍යයන්ට පාවා දීමේ වැඩපිළිවෙලකට මේ ආණ්ඩුව යොමු වෙලා තියෙනවා. මේක මහා බරපතල තත්ත්වයක්. ඒක කොච්චර ඡේදනීය தത്വයට ඇවිල්ලා තියෙනවද කියනවනම් ඔවුන් මේක ඊටාමත්ව රහසිගත ලෙස තමයි ක්‍රියාත්මක වෙමින් යන්නේ. අනිත් එක මම ප්‍රශ්න කරන්න කැමති මේ පිළිබඳව. මේ විදිහට. දැන් ඉන්දියාව තනිකරම තමන් තමාගේ වියදමින් තමයි මේක කරන්න හදන්නේ. ඉන්දියාව තමාගේ වියදමින් මේ පාරිකිරීම සඳහා කටයුතු කරන්නේ. මේකෙන් ලංකාවට වාසියක් තියෙන නිසා. මේක පැහැදිලිවම ඉන්දියාවට වාසියක් තියෙන එක. විශේෂයෙන්ම ලංකාවේ කම්කරුවෙක් ගත්තා දවසකට රුපියල් 1000ක් 1200ක් සාමාන්‍ය පඩියක් ගන්නවා. නමුත් ඉන්දියානු කම්කරුවාගේ පඩිය රුපියල් 200ක් නැහැ. ඒකට ගත්තෙන් පස්සේ ලංකාවේ රැකියාව සඳහා උන්ට පැමිණෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ලංකාවට ආවට පස්සේ දැන් අපේ තියෙනවා පැමිණි විගස දෙන වීසා ක්‍රමයක් ඉන්දියානුවන්ට. අපිට බැරි වුණාට එයාට තියෙනවා ඒවා. එතකොට ඒ හරහා ඔවුන්ට on arrival වීසා ගන්න පුළුවන්. සති දෙකකට එයාට වීසා ගහලා දීලා ලංකාව ඇතුළට ගත්තට පස්සේ ඔය සම්බන්ධ වෙන්නේ කොතෙන්ද කියලා බලන්න ධනුස්කොඩියේ ඉඳලා තලිමන්නාරම. තලිමන්නාරම කියලා කියන්නේ දෙමළ පිරිස් වාසය කරන ප්‍රදේශයක්. ඒ පැත්තට ඇවිල්ලා කෙනෙකුට තමන්ගේ પાස්පෝර්ට් එක පැත්තකට විසි කරලා දැම්මට පස්සේ ඔවුන්ට මෙරට අය හැටියට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔවුන්ගේ සංක්‍රමණයෙන් පස්සේ ග්‍රාම සේවක කෙනෙකුට හඳුන්නේ කීයක් හරි දීලා ෆොටෝ එකක් අස්සම් කරගන්න පුළුවන් මෙයා මේ ගම්වැසියෙක් කියලා. මොකද ඔවුන් කතා කරන භාෂාව දෙමළ. ඔවුන් ස්වරූපයෙන් ගත්තොත් වෙන චීන කෙනෙක්, ජපන් කෙනෙක්, ඇමරිකන් කෙනෙක් වගේ නෙමෙයි ස්වරූපේනුත් ලාංකික ස්වරූපය. ඒ නිසා සංක්‍රමණිකයන්ට ඊ타ත්ම නරක විදිහට ලංකාව ආක්‍රමණය කිරීම සඳහා අවස්ථාව සලසා දීමත් මේ හරහා සිද්ධ වෙනවා. මම කියන්න හැදුවේ ඉන්දියාව Tamanට වාසියක් නැත්නම් Taman මේසා විශාල මුදලක් වියදම් කරලා මේ කිලෝමීටර් 22ක් විතර වෙන මේ පාලම හදයිද? පැහැදිලිව මෙතන තියෙන්නේ ලංකාව ආක්‍රමණය කිරීම. එදා හනුමා ඇවිල්ලා කරපු වැඩේම හනුමා පාලම හරහා අද ලංකාවට සිද්ධ කරන්න ඉන්දියාවත් එක්ක හැබැයි එදත් ලංකාව දුන්නු ලංකාව පාව දුන්නු විභීෂණලා හිටියා ඒ විභීෂණලා නිසා තමයි එදත් ඉන්දියානුවන්ට දින දෙනන්න පුළුවන් උනේ මම හිතනවා මෙවර මෛත්‍රීපාල සිරිසේනම්ද එහෙමත් නැත්නම් රනිල් වික්‍රමසිංහද දන්නේ නැහැ හැබැයි විභීෂණලා ඉන්නවා මෙතන ඒ නිසා එක විභීෂණ කෙනෙක් වෙනුවට විභීෂණලා පිරිසක් එකතු වෙලා මේ රට පාවා දෙන්න යන බව අපිට මෙතනින් ඉතාමත් හොඳින් පැහැදිලි. අනිත් කාරණාව මේ ලංකාවේ මේ පාලම ඉදි කරලා ඒ හරහා මේ ලංකාවත් එක්ක ඉන්දියාවේ ඍජුව යාම් ඊම් කරන්න පුළුවන්කම හදනවයි කියලා කියන්නේ ලංකාවට තියෙන ওই ස්වභාවික ආරක්ෂාව මූදු වලල්ල අපි විනාශ කර ගැනීම මේ චීන මහා ප්‍රාකාරයේ චීනයන් චීන ජාතිකයෝ හැදුවේ ඇයි? ඔවුන් චීන මහා ප්‍රාකාරය මේ තරම් මේසා විශාල චීන මහා ප්‍රාකාරයක් ඉදි කරන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍ය වුණා තමන්ගේ රැක ගන්න. රට රැක ගන්න. හැබැයි තමන්ගේ දේශ සීමාවන් රටවල් ආරක්ෂා කර ගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත පරිත්‍යාගයේ ඒ මිනිස්සු ප්‍රාකාර වැදලා රටවල් ආරක්ෂා කරගන්න අතරේ අපේ මිනිස්සු සියලු දේවල් වලට විවෘත කරනවා විතරක් නෙමෙයි දැන් ඉන්දියාවට ආපු විවිධ ආක්‍රමණ වලින් ලංකාව බේරලා තිබුණේ මේ ලංකාව වටේ තියෙන මේ මූද නිසා ලංකාව ඉන්දියාවත් එක්ක භෞමිකව සම්බන්ධ නොවිච්ච නිසා ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුව පතිට්ඨිස්සති දේවින්ද ලංකායන් මම ශාසනං කියලා. මගේ ශාසනේ ලංකාවේ පිහිටනොයි කියලා උන්වහන්සේ දේශනා කළේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ මූදි මූදෙන් වටවෙච්ච මේ දීපේ තුල දිවයින තුල අර ඉන්දියාවට බලපාන සුලිකුණාටු ඉන්දියාවට බලපානේ විවිධාකාරයේ සංස්කෘතික සුලිකුණාටු ආක්‍රමණික සුලිකුණාටු විවිධාකාර දේවල් ලංකාවට බල නොපාන නිසායි. ඒ නිසා මේ සියල්ල විනාශ වෙන මහා බරපතල කාරණාවක් හැටියට අපි මේක සඳහන් කරනවා. ඒ නිසා අපි දැඩි ලෙස මේ වෙනුවෙන් පෙනී හිටින්න විපක්ෂ විපක්ෂයේ උදවියට ඒ විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂයත් මේ රටේ අය ඒගොල්ලෝ වෙන් කරන්න බෑ. ඒ නිසා මේ වෙනුවෙන් ජනතාවට අපි සදාහන් කරනවා පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු කරගෙන ඉන්දියාව මේ ගන්න ක්‍රියාමාර්ගයට විරුද්ධව ලංකා ආණ්ඩුව මේ වෙනුවෙන් පක්ෂපාතීත්ව ක්‍රියා කරනවට විරුද්ධව කටයුතු කළ යුතුයි කියන එක අපි සඳහන් කරනවා. ඉන්දියාව මේකට මුදල් පාස් කරගෙන මේකට අවශ්‍ය කරන මූලික කටයුතු ඉවර කරගත්තට පස්සේ ලාංකිකයන් වන අපිට මේක නතර කරන්න බැරි වෙනවා. ඒ නිසා දැම්මම මේ සඳහා අපි කළ යුතු දේවල් ඉටු කළ යුතුයි කියන එක අපි සඳහන් කරමින් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරනවා.